මధుර සුත්තං එවං මේ සුතං ඒකං සමයං ආයස්මා මහා කච්චානෝ මధుරායන් විහෙරති ගොණ්ඩා වනේ අස්සෝසි කෝ රාජා මధుරෝ අවන්ති පුත්තෝ සමනෝ කලෝ බොහෝ කච්චානෝ මధుරායන් විහෙරති ගොණ්ඩා වනේ සංකෝපන භවන්තං කච්චානං එවං කල්යාණෝ කිත්ති සද්දෝ අභුග්ගතෝ පණ්ඩිතෝ ද්‍යත්තෝ මේධාවේ බහොස්සතෝ චිත්තකතේ කල්යාණ පටිභානෝ බුද්ධෝ චේව අරහාච සාදුකෝ පනතතරෝ පානං අරහතන් දස්සනං හෝතේති අතකෝ රාජා මාදුරෝ අවන්ති පුত্তෝ භද්‍රානේ භද්‍රානේ යානානි යෝජාසෙත්වා භද්‍රං යානං අභිරොහෙත්වා භද්රේහි භද්රේහි යානේහි මధుරාය නියාසේ මාච්ච රාජානුභාවේන ආයස්මන්තං මහා කච්ඡානං දස්සනාය යාවති කායානස්ස භූමේ යානේන ගන්त्वा යානාපච්චෝ රෝහිत्वा පත්තිකෝව යේනායස්මා මහා කච්ඡානෝ තේනුපසංඛමේ උපසංඛමේत्वा ආයස්මතා මහා කච්ඡානේන සද්ධින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ රාජා මధుරෝ අවන්ති පුත්තෝ ආයස්මන්තං මහා කච්චානං නේතදවෝච බ්‍රාහ්මනා බොහෝ කච්චාන ඒවමහංසෝ බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ බ්‍රාහ්මනාව සුක්ඛෝ වන්නෝ කන්හෝ අඤ්ඤෝ වන්නෝ බ්‍රාහ්මනාව සොජ්ජන්ති නෝ අබ්‍රාහ්මනෝ බ්‍රාහ්මනාව බ්‍රහ්මනෝ පුත්තා ඕරසා මුඛතෝ ජාතා බ්‍රහ්මජා බ්‍රහ්මනිම්මිතා බ්‍රහ්මදායාදාති ඉද භවං පච්ඡානෝ කිමාහාති ഘോഷෝ ඒව කෝ ඒසෝ මහරජ ලෝකස්මින් බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ බ්‍රාහ්මනාව සුක්ඛෝ වන්නෝ කන්නෝ අඤ්ඤෝ වන්නෝ බ්‍රාහ්මනාව සුද්ධන්ති නෝ අබ්‍රාහ්මනෝ බ්‍රාහ්මනාව බ්‍රහ්මනෝ පුත්තා ඕරසාමුකතෝ ජාතා බ්‍රහ්මජා බ්‍රහ්මනිම්මිතා බ්‍රහ්මදායා දාති තදමිනා පේසං මහරජ පරියායේන වේදිතබ්බං යතා ഘോഷෝ ඒව ඒසෝ ලෝකස්මින් බ්‍රාහ්මනාවසෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ පේයාලම් බ්‍රහ්මදායාදාති සංඛින් මඤ්ඤසි මහරජ කත්තියස්ස චේපේ ඉඤ්ඤේය ධනේන වා ධඤ්ඤේන වා රජතේන වා ජාතරූපේන වා කත්තියෝ පිස්සාස්ස පුම්බුට්ඨායේ පච්ඡානිපාතේ කිංඛාර පටිස්සාවේ මනාපචාරේ පියවාදේ බ්‍රාහ්මනෝ පිස්සාස පේයාලම් වෙස්සෝ පිස්සාස පේයාලම් සුද්ධෝ පිස්සාස පුබ්බොට්ඨායේ පච්චානිපාතේ කිංකාර පරිස්සාවේ මනාපචාරේ පියවාදීති කත්ත්‍යස්ස චේපි බොහෝ කච්ඡාන ඉංජේය ධනේන වා ධඤ්ඤේන වා රජතේන වා ජාත රූපේන වා අත්තියෝතිස්සාස පුබ්බුට්ඨායේ පච්චානිපාතේ කිංඛාර පටිස්සාවේ මනාපචාරේ පියවාදී බ්‍රාහ්මනෝතිස්සාස තේයාලම් වෙස්සෝතිස්සාස තේයාලම් සුද්ධෝතිස්සාස පුබ්බුට්ඨායේ පච්චානිපාතේ කිංඛාර පටිස්සාවේ මනාපචාරේ පියවාදීති සංකින් මඤ්ඤසි මහරජා බ්‍රාහ්මනස්ස චේති ඉඤ්ඤේය ධනේන වා ධඤ්ඤේන වා රජතේන වා ජාතරෝපේන වා බ්‍රාහ්මනෝ පිස්සාස්ස පුබ්බුට්ඨායේ පච්ඡානිපාතේ කිංඛාර පටිස්සාවේ මනාපචාරේ පියවාදී වෙස්සෝ පිස්සාස්ස පේයාලම් සුද්ධෝ පිස්සාස්ස පේයාලම් අත්තියෝපි සාස පුබ්බොට්ඨායේ පච්ඡානිපාතේ කිංඛාර පටිස්සාවේ මනාපචාරේ පියවාදීතේ බ්‍රාහ්මනස්සචේති බොහෝ කච්ඡාන ඉංජේය ධනේන වා ධඤ්ඤේන වා රජතේන වා ජාතරෝපේන වා බ්‍රාහ්මනෝපි සාස පුබ්බොට්ඨායේ පච්ඡානිපාතේ කිංඛාර පටිස්සාවේ මනාපචාරේ පියවාදේ වේසෝපි සාස පේයාලම් සුද්ධෝපි සාස පේයාලම් කත්තියෝපි සාස පුබ්බුඨායේ පච්චානිපාතේ කිංකාර පටිස්සාවේ මනාපචාරේ පියවාදේති සංකින් මඤ්ඤති මහරජා වෙස්සස්සචේති ඉඤ්ඤේය ධනේන වා ධඤ්ඤේන වා රජතේන වා ජාතරූපේන වා වෙස්සෝ පිස්සාස කුබ්බුට්ඨායේ පච්චානිපාතේ කිංකාර පටිස්සාවේ මනාපචාරේ පියවාදී සුද්ධෝපිස්සාස පේයාලම් කත්තිෝපිස්සාස බ්‍රාහ්මනෝපිස්සාස කුබ්බුට්ඨායේ පච්චානිපාතේ කිංකාර පටිස්සාවේ මනාපචාරේ පියවාදීති වෙස්සස්ස චේපි බොහෝ කච්ඡාන ඉංජේය ධනේන වා ධඤ්ඤේන වා රජතේන වා ජාත රූපේන වා වෙස්සෝපි ශාස පුබ්බුට්ඨායේ පච්ඡානිපාතේ කිංකාර පටිස්සාවේ මනාපචාරේ පියවාදී සුද්ධෝපි ශාස පේයාලම් කත්තියෝපි ශාස පේයාලම් බ්‍රාහ්මනෝපි ශාස පුබ්බුට්ඨායේ පච්ඡානිපාතේ කිංකාර පටිස්සාවේ මනාපචාරේ පියවාදීති සංකින් මඤ්ඤසි මහරජා සුද්දස්සචේති ඉංජේය ධනේන වා ධඤ්ඤේන වා රජතේන වා ජාතරෝකේන වා සුද්ධෝපි ශාස කුබ්බුට්ඨායේ පච්ඡානිපාතේ කිංකාර පරිස්සාවේ මනාපචාරේ පියවාදී කත්තියෝපි ශාස පේයාලම් බ්‍රාහ්මනෝපි ශාස පේයාලම් වෙස්සෝපි සාස පුබ්බුට්ඨායේ පච්චානිපාතේ කිංකාර පටිස්සාවේ මනාපචාරේ පියවාදීති සුද්දස්සකේ විභව කච්ඡාන ඉද්ධේය ධනේන වා ධඤ්ඤේන වා රජතේන වා ජාත රූපේන වා සුද්ධෝපි සාස පුබ්බුට්ඨායේ පච්චානිපාතේ කිංකාර පටිස්සාවේ මනාපචාරේ පියවාදේ කත්තියෝපි ශාස පේයාලම් බ්‍රාහ්මනෝපි ශාස පේයාලම් වෙස්සෝපි ශාස පුබ්බුට්ඨායේ පච්චානිපාතේ කිංකාර පටිසාවේ මනාපචාරේ පියවාදීති තංකින් මඤ්ඤති මහරජ යදේවං සම්තේ ඉමේ චත්තාරෝ වන්නා සමසමා හොන්තේ නොවා කතං වාසේ එත්ත හෝති තී අද්ධාකෝ බොහෝ කච්ඡාන එවං සම්තේ ඉමේ චත්තාරෝ වන්නා සමසමා හොන්තේ නේසම් නෙත්ත කිංචේ නානාකරණං සමනුපස්සාමේතේ ඉමිනාපිකෝ ඒසං මහරජ පරියායේන වේදිතබ්බං යථා ගෝසෝ ඒවේසෝ ලෝකස්මින් බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ පේයාලම් බ්‍රහ්මදායාදාති සංකින් මඤ්ඤති මහරජ ඉදහස්ස කත්තියෝ පානාති පාතේ අදින්නා දායේ කාමේසු මිච්ඡාචාරේ මුසාවාදේ පිසුනා වාචෝ පරුසා වාචෝ සම්පප්පලාපේ අවිජ්ජාලෝ ව්‍යාපන්න චිත්තෝ මිච්ඡා දිත්තේ කායස්ස බෙහෙදා පරං මරණා අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජේය නොවා කතං වාතේ එත්ත හෝති තේ කච්චියෝපි බොහෝ කච්චාන පානාති පාති අදින්නා දායේ කාමේසු මිච්ඡාචාරේ මුසාවාදේ පිසුනා වාචෝ පරුසා වාචෝ සම්පප්පලාපේ අවිජ්ජාලෝ ව්‍යාපන්න චිත්තෝ මිච්ඡාදෙට්ඨේ කායස්ස බෙහෙදා පරම්මරණා අපායම් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජේය එවං මේ එත්ස හෝති එවං ච පනමේ ඒසං අරහතං සුතන්තේ සාදෝ සාදෝ මහරජ සාදු කෝතේ ඒසං මහරජ එවං හෝතේ සාදුච පනතේ ඒතං අරහතං සුතං සංකින් මඤ්ඤසි මහරජා ඉදාස්ස බ්‍රාහ්මනෝ පේයාලං ඉදාස්ස වෙස්සෝ පේයාලං ඉදාස්ස සුද්ධෝ පාරාති පාතේ අදෙන්නාදායේ පේයාලං මිච්ඡාදෙට්ඨේ කායස්ස බෙහෙදා පරං මරණ අපායම් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජේය නොවා කතං වාතේ එත්ථ හෝතේති සුද්ධෝපිහි බෝකච්ඡාන පානාති පාසේ අදින්නා දායේ පේයාලම් මිච්ඡාදිත්තේ කායස්ස බෙහෙදා පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජේය එවං මේ එත්ත හෝති එවං ච පනමේ ඒතං අරහතං සුතන්තේ සාදු සාදු මහරජ සාදුකෝ තේ ඒතං මහරජ එවං හෝතේ සාදුච පනතේ ඒසං අරහතං සොතං තංකින් මාඤ්ඤසි මහරජ යදී එවං සන්තේ ඉමේ චත්තාරෝ වන්නා සමසමා හොන්තේ නොවා කතං වාතේ එත්ථ හෝතේති අද්ධාකෝ බොහෝ කච්ඡාන එවං සන්තේ ඉමේ චත්තාරෝ වන්නා සමසමා හොන්තේ නේසං එත්ථ කිංචේ නානාකරණං සමනුපස්සාමේති ඉමිනාපිකෝ ඒතං මහරජ පරියායේන වේදිතබ්බං යථා ගෝසෝ යේවේසෝ ලෝකස්මින් බ්‍රාහ්මනාවසෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ පේයාලම් බ්‍රහ්මදායාදාතේ සංකින් මඤ්ඤසි මහරජ ඉදහස් කස්සියෝ පානාති පාතා පටිවිරතෝ අදින්නා දානා පටිවිරතෝ කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ මුසාවාදා පටිවිරතෝ පිසුනා වාචා පටිවිරතෝ පරුසා වාචා පටිවිරතෝ සම්පක්කලාපා පටිවිරතෝ අනබෙන්ජාලෝ අභ්‍යාපන්න චිත්තෝ සම්මා දිට්ඨේ කායස්ස බෙහෙදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජේය නොවා කතං වාතේ එත්ථ හෝති තී කත්තියෝ පිහිබෝ කච්ඡාන පානාති පාතා පටිවිරතෝ අරින්නා දානා පටිවිරතෝ කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ මුසාවාදා පටිවිරතෝ පිසුනා වාචා පටිවිරතෝ පරුසා වාචා පටිවිරතෝ සම්පප්පලාපා පටිවිරතෝ අනබෙඤ්ඤාලෝ අභ්‍යාපන්න චිත්තෝ සම්මා දිට්ඨේ කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජේය එවං මේ එත්ථ හෝති එවං ච පනමේ ඒතං අරහතං සුතන්තේ සාදෝ සාදු මහරජ සාදු කෝතේ ඒතං මහරජ එවං හෝතේ සාදු ච පනතේ ඒතං අරහතං සුතං තං කිං මඤ්ඤසි මහරජ ඉදහස්ස බ්‍රාහ්මනෝ තේයාලම් ඉදහස්ස වෙස්සෝ තේයාලම් ඉදහස්ස සුද්ධෝ පානාති පාතා පටිවිරතෝ අදෙන්නා දානා පටිවිරතෝ තේයාලම් සම්මාදිට්ඨේ කායස්ස බේදා පරං මරණ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජේය නොවා කතං වාසේ එත්ත හෝති තී සුද්ධෝපි බෝ කච්ඡාන පානාති පාතා පටිවිරතෝ අදින්නා දානා පටිවිරතෝ තේයාලම් සම්මාදිතේ කායස්ස බෙහෙදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජේය එවං මේ එත්ත හෝති එවං ච පනමේ ඒතං අරහතං සුතන්තේ සාදෝ සාදෝ මහරජ සාදුකෝතේ ඒතං මහරජ එවං හෝති සාදුච පනතේ ඒතං අරහතං සොතං තං කිං මඤ්ඤසි මහරජ යදේවං සම්තේ ඉමේ චත්තාරෝ වන්නා සමසමා හොන්ති නොවා කතං වාසේ එත්ථ හෝති තී අද්ධාකෝ බොහෝ කච්ඡාන එවං සම්තේ ඉමේ චත්තාරෝ වන්නා සමසමා හොන්ති නේසං යත්ථ කිංචේ නානාකරණං සමනුපස්සාමි තේ ඉමිනාතිකෝ ඒසං මහරජ පරියායේන වේදිතබ්බං යථා ගෝසෝ යේ වේසෝ ලෝකස්මින් බ්‍රාහ්මනාවසෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ තේයාලම් බ්‍රහ්මදායාදාතේ තංකින් මඤ්ඤසි මහරජ ඉද කත්තියෝ සන්ධින් වාචින් දෙය නිල්ලෝපං වා හරේය ඒකාගාරිකං වා කරේය පරිපන්තේ වා තිට්ඨේය පරදහරං වා ගච්ඡේය සංකේතේ පුරිසෝ ගහෙත්වා දස්සෙයොන් අයන්තේ දේව චෝරෝ ආගුචාරේ ඉමස්ස යං ඉච්ඡසි තන් දණ්ඩං පනේහේති කින්තිනං කරේයාසීති ගාතේයාම වා බොහකච්ඡාන ජාතේයාම වා අබ්බාජේයාම වා යථාපච්ඡයන් වා කරේයාම සංකිස්ස හේතු යාහිස්ස බොහකච්ඡාන පුබ්බේ කත්තියෝති සමඤ්ඤා සාසාන්තරහිතා චෝරොත්වේව සංඝං ගච්ඡති තේ තංකින් මඤ්ඤසි මහරජ ඉද බ්‍රාහ්මනෝ තේයාලම් ඉද වෙස්සෝ තේයාලම් ඉද සුද්ධෝ සම්දින් වාචින්දේය නිල්ලෝපං වාහරේය ඒකාගාරිකං වාහරේය පරිපන්තේ වා තෙට්ඨේය පරදාරං වා ගච්ඡේය සංචේතේ පුරිසා ගහෙත්වා දස්සේයොම් අයන්තේ දේව චෝරෝ ආගුචාරේ ඉමස්සයන් ඉච්ඡසිතං දණ්ඩං පනේහෙතේති කින්තිනං කරේයාසීති ඝාතේ යාමවා භෝකච්ඡාන ජාතේ යාමවා පබ්බාජේ යාමවා යථා පච්චයන් වා කරේයාම සංකිස්ස හේතුම් යා හිස්සබෝ කච්ඡාන කොබ්බේ සුද්ධෝති සමඤ්ඤා සාස්ත්‍රාන්තරහිතා චෝරෝත්තේව සංකහං ගච්ඡති තී සංකින් මඤ්ඤසි මහරජ යදීවං සන්තේ ඉමේ චත්තාරෝ වන්නා සමසමා හොන්තේ නොවා කතං වාතේ එත්ථ හෝති තී අද්ධාකෝ බොහෝ කච්චාන ඒවං සන්තේ ඉමේ චත්තාරෝ වන්නා සමසමා හොන්ති නේසං එත්ථ කිංචි නානාකරණං සමනුපස්සාමේති ඉමිනාපි කෝ ඒතං මහරජ පරියායේන වේදිතබ්බං යථා ගෝසෝ යේවේසෝ ලෝකස්මින් බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ පේයාලම් බ්‍රහ්මදායා දාසේ තංකින් මඤ්ඤති මහරජ ඉද කත්තියෝ කේශමස්සුං ඕහාරත්වා කාශායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ වස්ස විරතෝ පානාති පාතා විරතෝ අදින්නා දානා විරතෝ මුසාවාදා ඒකබත්තිකෝ බ්‍රහ්මචාරේ සීලවා කල්යාණ ධම්මෝ කින්තිනං කරෙය්‍යාසේති අභිවාදෙය්‍යාම වා බොහෝ කච්ඡාන කච්චුට්ඨේයාම වා ආසනේන වා නිමන්තේයාම අබිනිමන්තේයාම වානං කේවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය බේසජ්ජ පරික්ඛාරේහි ධම්මිකං වා අස්ස රක්ඛාවරණ ගොත්තිං සංවිදේයාම සංකෙස්ස හේතු යාහිස්ස භවකච්ඡාන පොබ්බේ කත්තියෝතේ සමඤ්ඤා සාසාන්තර හිතා සමනෝත්තේව සංඛං ගච්ඡති තේ සංඛින් මඤ්ඤති මහරජ ඉද බ්‍රාහ්මනෝ තේයාලං ඉද වෙස්සෝ තේයාලං ඉද සුද්ධෝ කේශමස්සුං ඕහාරetva කාසායානි වත්තානි අච්ඡාදetva අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ අස්ස විරතෝ පානාති පාතා විරතෝ අදෙන්නා දානා විරතෝ මුසාවාදා ඒකබත්තිකෝ බ්‍රහ්මචාරේ සීලවා කල්යාණ ධම්මෝ කින්ති නං කරෙය්‍යාසීතේ අභිවාදය්‍යාම වා බොහෝ කච්ඡාන පච්චුට්ඨේයාම වා ආසනේන වා නිමන්තේයාම අබිනිමන්තේ යාමවා නං චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චය බෙහසජ්ජ පරික්ඛාරේහි ධම්මිකං වා අස්ස රක්ඛාවරණ ගොත්තිං සංවිදේයාම තං කිස්ස හේතු යාහෙස්ස බෝකච්ඡාන පුබ්බේ සුද්ධෝති සමඤ්ඤා සාස්සාන්තර හිතා සමනෝත්වේව සංඛං ගච්ඡති තේ තංකින් මඤ්ඤසි මහරජ යදේවං සම්තේ ඉමේ චත්තාරෝ වන්නා සමසමා හොන්ති නොවා කතං වාතේ එත්ත හෝති තී අද්ධාකෝ බොහෝ කච්ඡාන ඒවං සම්තේ ඉමේ චත්තාරෝ වන්නා සමසමා හොන්ති නේසං එත්ත කිංචේ නානාකරණං සමනුපස්සාමේති ඉමිනාපිකෝ ඒතං මහරජ පරියායේන වේදිතබ්බං යථා ගෝසෝ ඒවේසෝ ලෝකස්මින් බ්‍රාහ්මනාව සෙට්ඨෝ වන්නෝ හීනෝ අඤ්ඤෝ වන්නෝ බ්‍රාහ්මනාව සුක්ඛෝ වන්නෝ කන්නෝ අඤ්ඤෝ වන්නෝ බ්‍රාහ්මනාව සුජ්ජන්ති නෝ අබ්‍රාහ්මනෝ බ්‍රාහ්මනාව බ්‍රහ්මනෝ පුත්තා ඕරසා මුඛතෝ ජාසා බ්‍රහ්මජා බ්‍රහ්මනිම්මිතා බ්‍රහ්මදායා දාතේ එවං වුත්තේ රාජා මාදුරෝ අවන්ති පුত্তෝ ආයස්මන්තං මහා කච්චානං ඒ සදවෝච අබේඛන්තං බොහෝ කච්චාන අබේඛන්තං බොහෝ කච්චාන සේයතාදි බොහෝ කච්චාන නික්කොජ්ජිතං වා උක්කොජ්ජේය පටිච්චන්නං වා විවරේය මෝල්හස්සවා මග්ගං ආචෙක්කේය අන්ධකාරේ වාතේල පඤ්ඤෝ සංධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තේ තේ ඒවමේවං බොහෝතා කච්ඡානේන අනේක පරියායේන ධම්මෝ පකාශිතෝ ඒසාහං භවන්තං කච්ඡානං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භවං කච්ඡානෝ ධාරේතෝ අජ්ජතග්ගේ පානුපේසං සරණං ගසන්ති මාකෝ මං සම් මහරජ සරණං අගමාසේ තමේව සම් භගවන්තං සරණං ගච්ඡ යමහං සරණං ගතෝති කහම් පනබෝ කච්ඡාන ඒතරහිසෝ භගවා විහෙරති අරහං සම්මා සම්බුද්ධෝති පරිනිබ්බුතෝ කෝ මහරජ ඒතරහිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝති සචේහි මයං බොහ කච්ඡාන සුනේයාම තං භගවන් තං දසසෝ යෝජනේසු දසපි මයං යෝජනානේ ගච්ඡේයාම තං භගවන් තං දස්සනාය අරහන්තං සම්මා සම්බුද්ධං සචේහි මයං බොහ කච්ඡාන සුනේයාම තං භගවන් තං වේසති ආයෝජනේසු තින්සතියා යෝජනේසු චත්තාලීසාය යෝජනේසු පඤ්ඤාසාය යෝජනේසු පඤ්ඤා සම්පේ මයං යෝජනානේ ගච්ඡේයාම තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මා සම්බුද්ධං යෝජන සතේ චේති මයං බොහෝ කච්ඡාන සුනේයාම තං භගවන්තං යෝජන සතං තේ මයං ගච්ඡේයාම තම් භගවන්තං දස්සනාය අරහන්තං සම්මා සම්බුද්ධං යතෝ චකෝ බෝ කච්චාන පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බුතං තිමයන්තං භගවන්තං සරණං ගච්ඡාම ධම්මං ච බික්ඛු සංඝං ච උපාසකං මං භවං කච්චානෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්තේ මధుර සුත්තං චතුත්තං